අඤ්ඤා ධම්ම දානං ජිනාති සබ්බ දානං ප්‍රඥාවෙන් දෙන ධර්ම දාණය මේ ලෝකේ සෑම දානයක්ම පරාජය කරනවා අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දානය තුල පවතිනා වූ 26 වෙනි ඉහළතලයේ මට්ටමක් දානයක් දෙනකොට දානයේ ආනිසංශ නිර්මාණය වෙන කර්මය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දානයක් දෙනකොට ඒ දෙනු ලබන දානයේ තරංගය අපට ඕන විදිහට නිර්මාණය කරගැනීමේ ප්‍රඥාවයි අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. දානයක් දෙනකොට ඒ දානය කරනකොටගෙන අපේ අරමුණු ඉෂ්ට කරගන්නා වූ මූලික මූල ක්‍රමවේදය ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අපි දන්නවා මේ දානංච ධම්මචර්යාච කියන තථාගත පණිවිඩය මේ ලෝකේ දන් දෙන්නේ කොහමද ධම්මචර්යාවේ ඇසිරෙන්නේ කොහමදයි කියන එක ගැන තථාගතයන් වහන්සේ දේශනා කළා. නමුත් මේ දාණය දෙනකොට මේ දාණය තුල ඇතිවෙනා වූ ක්‍රමවේදය දානානිසංස දාණය දෙන කෙනාටම උනත් වෙනස් කරගන්න පුළුවන් කියන මේ සමීකරණය තථාගතයන් වහන්සේ මේ ගාථාව තුළ අන්තර්ගත කළා කියන එක දකින්නේ කීයෙන් කී දෙනාද? දානංච ධම්මචර්යාච තුලින් තථාගතයන් වහන්සේ දන් දීමද ධම්මචර්යාවේ ඇසිරීමද කියලා කියනකොට මොකද්ද චර්යාව කියලා කියනකොට ධම්මචර්යා කියන්නේ ඇසට අදාළ ධම්මචර්යාව කනට අදාළ ධම්මචර්යාව, නාසයට අදාළ ධම්මචර්යාව, අපි භාවිතා කරන වචනවලට අදාළ ධම්මචර්යාව, කායික ධම්මචර්යාව, චේතනා ධම්මචර්යාව. එහෙනම් මේ ආයතන හයතම අදාළ ධම්මචර්යාවේ අපි නිරත වෙනකොට මේ දාණය විශාල වෙනස්කමකට ගොදුරු වෙනවා. ඒ තමයි ප්‍රඥා ධම්ම දානං ජිනාති සබ්බ දානං එහෙනම් ප්‍රඥාවෙන් දෙන ධර්ම දාණය මේ ලෝකයේ සෑම දානයක්ම පරාජයටපත් කරනවා. එහෙනම් කොහොමද ධර්ම දාණය දෙන්නේ? අපි දන්නවා මේකේ පළවෙනි මට්ටම කියන කබලින්ක ආහාර මට්ටම ගත්තාම කබලින්ක ආහාර මට්ටමින් අපි දානයක් නිර්මාණය කරනකොට <coughs> ඒ නිර්මාණය කරනු ලබන දාණය ඔදිව්‍යංජන කැවිලි පැවිලි වලින් අන්තර්ගතයි. මෙසේ නිර්මාණය කරන දාණය පූජා කරනකොට මම කොටසක් දෙනවා ඒ කොටස දෙන්නේ ස්වාමින්වහන්සේලාගේ සෑයීමටපත් වීම පිණිසද එහෙම නැත්නම් සියලෝම දෙනාට මෙච්චරයි මන් දෙන්නේ කියන මා විසින් නිර්මාණය කරගත්තා වූ ලෝකේ නඩත්තු කර ගැනීම පිණිසද කියලා සිතා බලන්නට අවශ්‍යයි. එහෙනම් අපි බෙදනකොට ඒ දාණය අපේ අත්වලින් අත්හැරෙනකොට ඒ අත්හැරෙන සෑම මොහොතක් තුළම සංඝයාට අවශ්‍ය දේ අවශ්‍යතරම් පිරිමැයනවද? අපි ගෙනාපු දාණය හරියටම ඒක අත්හැරෙනවද? ඒ දානය පූජා කිරීම තුළින් සාංගික දානයේ ආනිසංස නිර්මාණය වෙනවද? එහෙම නැත්නම් දෙන අපට විමුක්තිය උදා කරගන්න මේ දාණය පුළුවන්ද කියන එක පිළිබඳව සිතල කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි පඤ්ඤා උදපාදි කියලා කියන ප්‍රඥාවේ ආරම්භක චෛතසිකය. අපි දන්නවා මේ ලෝකයේ සෑම දෙයක්ම තරංගයකින් නිර්මාණය වෙලා තියෙන බව. චේතනාම් භික්කවේ කම්මං වදාමි මේ ලෝකයේ සෑම කර්මයක්ම චේතනාව මුල් කරගෙන තමයි නිර්මාණය වෙන්නේ. එහෙනම් මේ දානය කියන චේතනාව ඒ චේතනාවට අදාළ කර්මය අපට වෙනස් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ තමයි අපි ඉස්සෙල්ලාම සාමාන්‍ය දානයක් අරගෙන ඇවිල්ලා බලනකොට එතන ඉන්න ස්වාමින් වහන්සේලා භාවනා යෝගී ගොඩාක් ගුණධර්ම වඩනවා. උන්වහන්සේලා ලෝකෝත්තර විෂය පිළිබඳව ගොඩාක් අධ්‍යයනය කරමින් සංසාර විමුක්තිය පිණිස කටයුතු කරනවා කියලා දැනගත්තාම අපි මේක සාමාන්‍ය දානයක් නිකම්ම නිකන් ගිහිලා ස්වාමින් වහන්සේලා දෙන දානයක් කියලා හිතුවට ඇවිත් බලනකොට කතන්දරේ වෙනස්. එහෙම වෙනස් නම් අපි ටග්ගාල සිත වෙනස් කරගන්නවා. එහෙනම් අපි නිකම්ම නිකන් හැරලා යන්නේ නැහැ. මේක අපි උන්වහන්සේලාගේ පාත්‍ර වලට පූජා කරලා යන්නේ. පූජා කරනකොට නිකම් පූජා කරන්නේ දානශාලාවස් කරලා ඒ පාත්‍ර ඕදලා පියලා ඒකට අදාළ වතුර අරමේ ඔක්කොම සූදානම් කරලා ඒ සියලෝම කටයුතු අංග සම්පූර්ණ කරලා ශ්‍රද්ධාවෙන් යුක්ත ඇවිල්ලා අත්වානකම් බෙදනවා අත්වාලා ඉවර වෙනකම් බෙදනවා මේ විදිහට හැම දෙයක්ම පූජා කරලා බොහොම ශ්‍රද්ධාවෙන් එතන රැඳිලා ඉඳලා ස්වාමීන් වහන්සේලා වළඳන කට දිහා බලන්නේ ගන්න බත් පිටු දිහා බලන්නේ පාත්‍රය දිහා බලන්නේ බොහොම සංවරව ඉන්නවා ස්වාමින්වහන්සේගේ ඔළුව ඉස්සිලා අපි දිහා බලන්නේ කොයි වෙලේද කියලා. බැරි වෙලාවත් ඉස ඔසවලා බලනකොට දන්නවා අවශ්‍යයි කියලා ළඟට ගිහලා අවසරයි ස්වාමිනී මොනවද ඕනි කියලා අහනවා. එහෙනම් ඒ විදියට ඒ අවශ්‍ය දේ අවශ්‍ය තරම් මනාකොට දැනගෙන පූජා කරලා උන්වහන්සේලාගේ චෛතසික වලින් කිසිම අඩුවක් ඇති නොවන පිණිස වග බලාගෙන ඒ දාණය තුළ කිසිම අඩුවක් පාඩුවක් නොවන පිණිස වග බලාගෙන සෑම තත්පරයක් ගානේ Tamanගේ ක්‍රියාවලින් අමතර කර්ම ඇති නොවෙන්නට වග බලා ගන්නව නම් දැන් මොනවද වෙලා තියෙන්නේ භෞතික විද්‍යාවට අනුව බලනකොට දාණය දෙනවා කියන චෛතසිකය පහළ වුණා ඒ චෛතසිකයට අර අස්පස් කරනවා පැන්දෝණය කරනවා පාත්‍ර හොදලා දෙනවා දානි ශ්‍රද්ධාවෙන් පූජා කරනවා වළඳලා ඉවර වෙනකම් බොහොම බැගෑපත් වෙලා එතන ඉන්නවා අඩුපාඩු බෙදනවා කියන චෛතසික 25ක් විතර නිර්මාණය කළා. ඒ සෑම චෛතසිකයක්ම දානය පූජා කරනවා කියන චෛතසිකයට ඇවිත් එතිලා ඒ අණුවල තියෙන ඉලෙක්ට්‍රෝන ධාරිතාව, පෝට්‍රෝන ධාරිතාව, නියුට්‍රෝන ධාරිතාව කියන මේ ස්වභාව තුනේ ධාරිතාව වැඩි කරනවා. අපි දන්නවා විදුලි බබුලක් ගෙනල්ලා දැල්ලුවාම කලාමැදිරි එළියක් වගේ වට කිසිම දෙයක් පේන්නේ නැහැ. අපි අහනවා මොකද්ද මේ විදුලි බුබුල ආලෝකය අඩුයි අපි කියන මේක වොට් 5යි කියලා. එහෙනම් මේක ගලවලා 50ක් දාන්න කිව්වම අපි ඒකට 50ක් දැම්මාම දැන් ටිකක් ආලෝකමත්. ඒත් කෙනෙක් ඇවිල්ලා කියන තවත් එළිය මදි කියලා. එහෙනම් 100 එකක් දැම්මාම අපට දවල් මේවා දකින්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් මේ චෛතසෝක සිකවල ඒ පඤ්ඤා උදපාදි චිත්තං උදපාදි ආලෝක උදපාදි කියලා කියන තථාගත පණිවිඩවලට අනුව බලනකොට අපට පෑදිලිව පේන කාරණාවක් තමයි මේ චෛතසිකයක් නිර්මාණය වුණාම ඒ නිර්මාණය වෙනකොට ඒ සිත පැවතුනේ බීටා ෆ්‍රීකවන්සි එකද ඇල්ෆා ෆ්‍රීකවන්සි එකකද තීටාද ඩෙල්ටාද කියන තීරණය මත ඒ තරංගය තුළ පවතිනා වූ ධාරිතාවයේ වෙනසක් පවතිනවා අපි දන්නවා ගල් කැටයක් අරගෙන සාමාන්‍ය විදිහට ඉස්සරහට දැම්මාම බඹයක් විතර ඉස්සරහට දාන්න පුළුවන්. එන අත ඔසවලා විසි කෙරුවාම ඒක සාමාන්‍යයෙන් බඹ 25ක් විතර ඈතට විසි කරන්න පුළුවන්. ගොඩාක් අයියෙන් විසි කළාම ඒ වගේ දෙගුණයකට විසි කරන්න පුළුවන්. එනම් විසි කරන කෙනාගේ වේගයට අනුව තමයි දුර තීරණය වෙන්නේ. එහෙනම් මේ තරංගය තමන්ගේ මනස පවතින ඒ මානසිකත්වයේ පවතින ඒ තරංගයට අනුව මේ චෛතසිකය නිර්මාණය වුණා. ඒක සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක දෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිතක් වෙන්නත් පුළුවන්. එහෙනම් මේ චෛතසිකය අපගේ විඥාණයෙන් නිර්මාණය වෙලා ඒ නිර්මාණය වෙච්ච චෛතසිකයට අපි තව තවත් කරුණු එකතු කරනකොට ඒ ප්‍රධාන චෛතසිකයට අදාළ අනුබද්ධ චෛතසික එකතු කරනකොට ඒ චෛතසිකයේ තියෙනා වූ සියලෝම කරුණු වෙනස් වෙනවා. ඒ කරුණු වෙනස් වෙලා ඒ චෛතසිකයේ තුළ තියෙන ධාරිතාව වෙනස් වෙනකොට ඒ ධාරිතාවට අනුව <clears throat> ඒකේ ආනිසංස පවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් බැලුවාම යම්කිසි ස්වාමින්වහන්සේලා කණ්ඩායමක් ජීවත් වෙන තැන එක ස්වාමින් වහන්සේ නමක් බැරි වෙලාවත් තවත් ස්වාමින් වහන්සේ නමක් එක අමනාප වෙනවා. ඒ ඒ අමනාප වෙන ස්වාමින් වහන්සේට කවුරුත් මොකවත් කරුණු කියන්නේ ඒ අමනාප වීම වැරදි. ඒක එහෙම කරන්න එපා. ඒ විදිහට කතා කරන්න එපා කියලා අවවාද අනුශාසනා කළාම ඒ ස්වාමින් වහන්සේ ටිකක් කල්පනා කරන ඇත්ත තමයි. මම මානකමක් දරාගෙන අර භික්ෂුවට මේ ආකාරයෙන් කතා කරපක වැරදි කියලා එයා තේරුම් ගන්නවා. නමුත් එයාගේ ඒ කර්මයට අදාළ එයා නිර්මාණය කරපු චෛතසිකේ බරපතලකම නිසා එයා ඒ තරහා කියන ඒ වේදනාව එයා අත්හරින්නේ එයා තුල ඇතිවෙච්ච මානසිකත්වය වෙනස් කරන්නේ නැතුව එයා හිතනවා මං කරපු දේ වැරදි. නමුත් එයා කරපු දේත් වැරදි. ඒ වැරද්දට තමයි මං බැන්නේ. එහෙනම් බැනපු කෙනාට වැරදි කියනවනම් ඇයි ඒ වැරද්ද කරපු කෙනාට දොසක් කිව්වේ නැත්තේ කියලා තාම එයා නිවැරදිභාවයට එයා සූදානම් වෙලා ඉන්නවා. Taman නිර්දෝෂයි කියන මානසිකත්වයෙන් ඉන්නවා. තවත් කෙනෙකුත් ඇවිල්ලා කියනවා එයාගේ වැරද්දට එයාට කර්මෙන් දඬුවම් ලැබෙනවා නම් එයාට බැනලා ඔයා මොකටද කර්මයක් අදාගත්තේ? එතකොට පොඩ්ඩක් හිතනවා ඇත්තටම මගෙන්මයි වෙලා වැරද්ද වෙලා තියෙන්නේ. එයා වැරද්ද කළා එයාට කවුරුත් දොස් කිව්වේ නැහැ බැනපො මටයි දොස් කිව්වේ බලනකොට ඇත්තටම මගේ පමණයි වැරද්ද කියලා අර ධාරිතාව තව ටිකක් වෙනස් වෙනවා නැවත කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයාට මෙච්චර තරහා යන බව ඔයා දන්නේ නැහැ ඔයාගේ තරහ හදාගන්න කිව්වට ඔයාට තියෙන මාන්නයට ඔයා පිළිගන්නෙත් නෑ. ඒ නිසා අර ස්වාමීන් වහන්සේට මමයි කිව්වේ ආවල් භික්ෂුව ඉස්සරහා මේම කටයුතු කරන්න, මේ විදිහට ඇසිරෙන්න. එතකොට එයාගේ තරහ මතුවලා එනවා. ඒ මතුණාට පස්සේ මං අනුශාසනා කරනවායි කියලා ගුරුවරයා වෙන මම තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට යව්වේ. එහෙම ඇසිරෙන්න කිව්වෙත් මං තමයි. උන්වහන්සේ උවමනාවෙන් කළා නෙමෙයි කියනකොට දැන් උන්වහන්සේට ලැජ්ජා හිතෙනවා. අනේ මේ කිසිම කෙනෙක් කලම කිසිම වැරද්දක් නැහැ. මගේ අඩුවයි තිබිලා තියෙන්නේ. මන් තුල द्वේෂය තිබුණ නිසා ඒක මතුවෙන්නයි කට්ටිය උදව් කරලා තින්නේ කිව්වම අර අරයත් වැරදි මම බනින තරම් කටයුතු කරපු මෙයත් වැරදි කියලා ඒ මානසිකත්වය වෙනස් වෙනවා. එහෙනම් යම්කිසි කෙනෙක් යමක් වැරදයි කියලා හිතනවා නම් වැරදි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක නිවැරදි බවට ගොඩාක් කරුණ කියන්න පටන් ගත්තාම විවිධාකාර හය අවිල උපදෙස් දෙන්න පටන් ගත්තාම ඒ වැරද්ද එයා තුලින් අයින් වෙලා නිරෝධ වෙනවා මේක තමයි චෛතසිකයක ස්වභාවය එහෙනම් අපි දානයක් පූජා කරනකොට ඒ පූජා කරන දාණය අපි සාමාන්‍ය දානයක් වශයෙන් සලකලා පූජා කරනකොට අවමානිසංස ලැබෙන්නේ බැරි වෙලාවත් නෑ අපි මේ දාණය මීට වඩා හොඳට දෙනවා. අපි ළඟ තියෙන්නේ කිරියොද්දයි බතුයි විතරයි. ඒත් මේ දාණයෙන් ඒ භික්ෂුභාවයෙන් රාත් වෙන්න අපි දන් දෙනවා. මේ දාණය පරද්දන්න කිසිම කෙනෙකුට බැරි තරම් වේලාම බ්‍රාහ්මණයාගේ දාණය පරද්දන්න මම මේක දෙනවා. කොසල් රජුව දුන්න අසත්‍තුරු සමාදානය පරද්දන්න මේ කිරියෝදී බති මම පූජා කරනවා කියලා තීරණය කරලා ශ්‍රද්ධාව ඇති කරගන්නවා, පෑදීම ඇති කරගන්නවා, මනාකොට සැකසුරුවම් කරලා මේ දානීය උන්වහන්සේලාගේ අරියත් ඵලයේ පිණිස පූජා කරමි, බ්‍රහ්මචර්යාවේ ආරක්ෂාව පිණිස පූජා කරමි, මේ දානේ භික්ෂුන් වහන්සේලාගේ බේසජ්ජය පිණිස පූජා කරමි, මේ දානය කරන කොටගෙන උත්තරී මනුෂ්‍ය ධර්ම නිර්මාණය කරගැනීමේ ශක්තිය පිණිස පූජා කරමි කියලා විශාල වශයෙන් මේ දානය තුල තියෙන විද්‍යාව දැකලා ප්‍රඥාවෙන් මේ දාණය Taman තුල සාකච්ඡා කරලා විචා කරලා ඒ විග්‍රහය තුලින් ලබාගත්තා වූ දැනුමෙන් මේ කිරියොද්දයි බතයි හතර තියෙන සංසන්දනය කරපු කර්මය අනිසංස මා පරිමාණ බවට පත් කරලා මනාකොට සැකසුරුවම් කරලා අවශ්‍ය දේ අවශ්‍ය තරම් පිළියෙලකොට අර ව්‍යංජනයක් එක්ක අර බත පූජා කරනවා පූජා කරන්නේ අරියත් ඵලයේ පිණිස මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස උත්තරී මනුෂ්‍ය ධර්ම Taman තුල වැඩිම පිණිස මේ චේතනාව මුල් කරගෙන ඒ දාණය පූජා කරනකොට චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන ධර්මයට අනුව ඒ දාණය මහත්ඵල ආනිසංසදායක කර්මයක් බවට පත් වෙලා ඒ දාණය අපට ඉවර කරගන්න බෑ මේ ලෝකේ කවදාවත් කාලා බීලා. ඇයි මොකද්ද වෙලා තින්නේ? චේතනාවක් ඇති වුණා. ඒ චේතනාවත අනුබද්ධ චේතනා එකතු කරලා ඒ තරංගේ ධාරිතා වැඩි කළා. දැන් ගෙදරකට අපි ගියාම උපාසක මෑණියෝ ටක් ගාලා ගිලම්පස දලා ස්වාමින් වහන්සේ දෙන මං ගෙදරට වැඩියයි කියලා සද්ධාවෙන් ගිලම්පස පූජා කරනවා. පූජා කරලා බලාගෙන ඉන්නවා ස්වාමින් වහන්සේගේ ස්වરૂපයේ වෙනසක් තියනවාද කියනකොට මූණ ටිකක් ඇද වෙනවා වාගේ ස්වාමිනී අවසරයි සීනි ටිකක් දාන්නද කියනකොට එයා කල්පනා කරනවා කොහොමද මෙයා දැනගත්තේ? එහෙනම් එයාට ප්‍රඥාව තියෙනවා, මාර්ගය අවබෝධය තියෙනවා. මේ ඇද වෙන්නේ මොනවාරි තේකේ හඩුවක් තමයි කියලා. ටක් ගාලා සීනි තමයි අඩු වෙන්න ඕනේ. හේතුව උණුසුම මං උතරවල අදපු නිසා උණුසුමේ අඩුවක් නැහැ. බැලුව බැලමට කළු පාටට තියෙන කාටවල අඩුවක් නැහැ. එහෙනම් ප්‍රමාණය පිරෙන්න තියෙන ප්‍රමාණය අඩුවකුත් නැහැ. ඒ කාන්ත වශයෙන්ම සීනි ප්‍රශ්නයක්මයි කියලා ප්‍රඥාවෙන් දැනගෙන ආපු ගමන් මෙයා කියනවා ඔව් සීනි ටිකක් දැම්මොත් හොඳයි කියලා. එහෙනම් බලන්න අර ගිලම්පස පූජා කරලා ඒ පූජා කරපේකේ ආනිසංස අඩු වෙන බව දැනගෙන සීනි ටික පූජා කළා, ඇල්පන් ටික පූජා කළා, ඒ රස්න කෝප්පේ අල්ලා ගන්න අපාසය කියලා දැනගෙන ඒකට තැටියකුත් පූජා කළා යටින් තියාගන්න. එහෙනම් ඒ රස්නෙට ඔරොත්තු දෙන විදියට තැටියක් පූජා කරලා එහෙනම් ඉස්සෙල්ලාම ගිලම්පස ගන්න කලින් වතුර ටිකක් පූජා කරලා ඒ අවශ්‍ය විදියට පිරිසිදුට කෝප්පේ ඕදලා ප්‍රියමනාප සිටිවිලි ඉඳුල් ඇති වෙලා එහෙනම් භාජනය වටේ ඉඳුල් තියෙනවා නම් බත් ඇට තියෙනවා නම් ඒ තේ ටික වළඳන්නේ නැහැ හාමුදුරුවෝ. එහෙනම් මේක බොහොම පිරිසිදු සුද්ධ කරලා ඕදලා කරලා Taman රස්නේ පැත්තේ අල්ලාගෙන අඬ දුන්නා ස්වාමින් වහන්සේට අල්ලන පිණිස. එතකොට හාමුදුරුවෝ ගන්න කලින් කල්පනා කරනවා පිච්චෙන ගිනි වතුර වාගේ තියෙන තේක පිච්චෙච්ච දෙයක දරාගෙන Tamanට පිච්චෙයි කියන මහා කරුණාවෙන් මට අඬ දෙනව අල්ලගන්න. එහෙනම් මේ තරම් දුක විඳා ගන්න මට ගිලම්පස දෙන්න මොනතරම් චෛතසිකයක් පාළ වෙලාද? එහෙනම් මට පිච්චෙයි කියන මේ මහා කරුණාව නිසා අඬ මට දෙනවා අර අත් දෙකම අල්ල දැවි දැවි තියෙද්දී. එහෙනම් මේ ගුණාංග දිහා දැකලා එයා හිතනවා මේ වගේ උත්තරී මනුෂ්‍ය ධර්ම තියෙන මේ මිනිස්සු ඒකාන්ත වශයෙන්ම රාත් වෙන්න ඕනේ මේ භවයේ නිවන් දකින්න ඕනේ කියලා ඒ ස්වාමින්වහන්සේට සිතවිලි පාළ වෙනවා අන්න බලන්න තේක පූජා වෙලා තේක ශරීරගත වෙන්න කලින් කලින් අපට ආනිසංස පටන් අරගෙන ඉවරයි. එහෙනම් මේ පිරිසුදු භාවය, නිර්මාණශීලී භාවය, පූජා වීම, පූජාවෙන් පස්සේ අදුපාඩු සලකලා බැලීම කියන මේ චෛතසික අර ගිලම්පස දානයත් එක්ක එකතු වෙලා එකට එතුණාම අපි දන්නවා මේ ලෝකයේ සෑම කර්මයක්ම තරංගයක් වශයෙන් පවතිනවා. මේ තරංග හැම එකක්ම අණු වල නිර්මාණයක්. මේ අණු හැම එකක්ම විශ්වයේ භ්‍රමණය වෙන නිසා භ්‍රමණය වෙමින් පවතිනවා. එහෙනම් ඒකට තවත් තවත් තරංග එකතු කරනකොට මේ තරංගකින් අර ගිලම්පස පූජා කරමේ කියන තරංගයට වදිනකොට ඒ කැරකෙන අණුත් එක්ක එතිලා මේවත් ඒවත් එක්ක එකතු වෙලා කැරකෙනකොට අර ගිලම්පස පූජා කියන ඒ තරංගයේ ධාරිතාව වැඩි වෙනවා. ඒක මහත්ඵල ආනිසංස ධාරිතාවක් බවට පත් වුනාම මේ ලෝකයේ කවදාවත් යට පැන් වලින් අඩුවක් වෙන්නේ නැහැ. බඩගිනි ඇති වෙන්න අවස්ථාවක් නිර්මාණය වෙන්නේ සියල්ලම යාට ලැබෙනවා. එහෙනම් මේ දානංච ධම්මචර්යාච කියන තථාගත පණිවිඩය අපි තවත් ඉහළ මට්ටමින් බැලුවා 26 වෙනි කෝණයෙන් ඒ තමයි ප්‍රඥා ධම්ම දානං දිනාති සබ්බ දානං ප්‍රඥාවෙන් දෙන ධර්ම දාණය මේ ලෝකේ සෑම දානයක්ම පරාජය කරනවා එහෙනම් කොහොමද මේ දෙන දාණය ධර්ම දානයක් බවටපත් කරන්නේ? ඒ දෙන ධර්ම දාණය ප්‍රඥා ධර්ම දානයක් බවටපත් කරන්නේ කොහොමද කියලා බලනකොට අපිට ගොඩාක් මාන්සියලා මොකවත් කරන්න දෙයක් නැහැ. නිකන් පළතුරු ගෙඩි එකකින් ගිලම්පස ටිකක් හදාගත්තාම ඇති. ගෙදර තියෙන පාගයක් විතර ඉතුරු වෙච්ච පොල් ගෙඩි අඹරලා සම්බෝලයක් හදාගෙන බත් ටිකක් උයාගත්තාම ඇති. ප්‍රඥා දානයක් අපට දෙන්න පුළුවන්. ඒක ධර්ම දානයක් වශයෙන් අපට දෙන්න පුළුවන්. එහෙනම් මේ දාණය සැකසුරුවම් කරනකොට මේක මන් දෙන්නේ අත්තරීම පිණිස මේ දාණය පූජා කරන්නේ ආර්යමා සංඝයාගේ සිතසුව පිණිස කයසුව පිණිස මාර්ගඵල නිවන් අවබෝධය පිණිස එහෙනම් ආර්ය සංඝයා මේ ලෝකේ ජීවත් වෙලා නිවන් දැකලා පිරිනුවම් පාන්න මම උන්වහන්සේලාට මාර්ගය වඩන්නයි මේක දෙන්නේ මට මේ බත් නැවත නොලැබුණාට කමන්නේ සංසාරයේ මේකේ කර්මය මට පරිසම් නොදුන්නාට කමන්නේ මගේ දරුවන්ට ඥාතින්ට මිත්‍රයන්ට මේකෙන් පින් සිද්ධ නොවුන වුණාට කමන්නේ මේකෙන් ශාසනයට යාපතක් වේවා තථාගතයන් වහන්සේගේ සංඝයාට යාපතක් වේවා කවුරුරි සත්‍යයක් මේ දාණයෙන් නිස්පාදනය කරගන්නා වූ ආයුෂ වන්නේ සැපේ බලේ ප්‍රඥාව කරන කොටගෙන නිවන් දකිත්වා කියලා දැක්කාම මේ සම්බෝලයයි බතුයි ධම්ම දාණය බවට පත් වෙලා ඉවරයි ඒ ධර්ම දාණය ගේනකොට මේ ස්වාමින් වහන්සේලා වළඳන්නේ මොන ප්‍රමාණයේද කොච්චරද ඇයි අත වාන්නත්තේ තව කැමති එන ඇයි අත වාන්නේ එහෙනම් මේක ප්‍රමාණය ඇති වෙලා එන එහෙනම් මේ දේවල් දැකලා ඒ වළඳන වළඳන බත් කටකානේ ඇතුළතින් ප්‍රාර්ථනා කරනවා මේ බත් කටෙන් යට පඤ්ඤා උදපාදි පාළ වේවා මේ වළඳන මේ බත් කටෙන් සෝවාන් මාර්ගය අවබෝධ වේවා මේ බත් කටෙන් සෝවාන් ඵලයටපත් වේවා මේ බත් කටෙන් සකු르දාගාමි මාර්ගයට වැටේවා මේ ඵලෙන් සකු르දාගාමි ඵලයටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන එතන ඉඳගෙන ඉන්නවා එහෙනම් ස්වාමීන් වහන්සේලා වළඳන වළඳන බත් කට ගානේ ඒ බත් කට වලින් ඇතිවෙනා ආයස වන්නේ සැපේ බලේ ප්‍රඥාවට අර සෝවා මාර්ගයේ ඵලය සකෘදාගාමි මාර්ගයේ ඵලය අනාගාමි මාර්ගයේ ඵලය අරියත් මාර්ගයේ ඵලය මිශ්‍ර කරනවා අර පින්වතුන් එකතු වෙලා මිශ්‍ර වෙන්න මිශ්‍ර වෙන්න ඒ ආහාර වේල ඒ ශරීරගත වෙලා ඒකෙන් ඕජාව ඇති වෙලා ඒ ඕජාවෙන් ලේ නිස්පාදනය වෙලා ලේ මිදිලා පට්ටික ඇදිලා මස් ඇදිලා මස් මිදිලා තෙල් ඇදිලා තෙල් මිදිලා අස්ති ඇදිලා අස්ති වලින් ඇට මිදුළු හැදිලා ඇට මිදුළු වලින් කායික ශක්තිය ඇති වුණාම මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් කෙනෙන් පූජා කරපු නිසා නිසා ඒ උත්තමයාට මේ ලෝකයේ ලෝභයක් ගැන, ద్వේෂයක් ගැන, රාගයක් ගැන හිතන්න පුළුවන් කමක් නැහැ. හේතුව දුන්නේ පාන් පිටි නම් ඇදෙන්න ඕනේ පාන් පිටි වලින් ආහාරයක්. දුන්නේ ආල් පිටි නම් ඇදෙන්න ඕනේ ආල් පිටි වලින් ආහාරයක්. දුන්නේ මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස. එහෙනම් උන්වහන්සේට හැමදයක්ම මාර්ගඵල අවබෝධයේ පිණිස සිතවිලි පාළ වෙනවා. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය මේ ලෝකේ දිහා බලනකොට උන්වහන්සේට සසරෙන් විමුක්තියටපත් වෙන්න අය අදහස් පාළ වෙන්නේ. ඇයි අර බත්කට ගානේ ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනාවේ කර්මය ඵලයක් බවටපත් වෙලා. එහෙනම් මේ විදිහට අපි ප්‍රඥාවෙන් දකිනකොට අර දාන්නේ අඩුපාඩු චේතනාවලින් පුරවනකොට උන්වහන්සේලාගේ ඉරියව් වලින් බලලා අඩුපාඩු පුරවනකොට මේක තමයි ප්‍රඥාවෙන් දෙන ධර්ම දාණය බවට පත් වෙන්නේ. එහෙනම් දාණය දුන්නා කැමැති විදිහට වළඳපුවා දැන් කැමැති විදිහට වළඳලා ඉවර කරපුවා ඒක අපට දාලා නැහැ කියලා භාජන වලට අලලා ඒක අත්හැරලා ගියාට ඒක ප්‍රඥා දානයක් වෙන්නේ ඒක ධර්ම දාණය නවතිනවා. එහෙමත් ධර්ම දාණයෙන් දෙන්න බැරි වෙච්ච එක සාමාන්‍ය කබලින්ක ආහාර දාණයකින් නවතිනවා. නවතිනවා. කබලින්ක ආහාර දාණයකින් දෙන්න බැරි එක අසත්පුරුෂ දාණයට ගින් නවතිනවා. එහෙනම් අපි දෙන දාණය අසත්පුරුෂ දානයක්ද? එහෙම නැත්නම් සාමාන්‍ය ඔදිව්‍යංජන දානයක්ද? ඔදිව්‍යංජන දානත් එක්ක ධර්ම දානයක්ද? ධර්ම දානයයි ඔදිව්‍යංජනත් එක්ක එකතු වෙච්ච ප්‍රඥා දානයක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. එහෙනම් මේ විදියට ඕනෑම චේතනාවක් නිර්මාණය කරලා ඒ චේතනාවේ ධාරිතාව වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්න පුළුවන්. බැරි වෙලාව තාපසයෙකුට දේශසාගත චෛතසිකය පාළ වුණා. ආවලා මෙතනට ආවොත් හොඳටම මම බයිනවා. අපේ වැඩේ කරන්න තියෙන 12ට දෙක වෙලා තාම මේ දරුවා ඇවිල්ලා නැහැ. ආවොත් අද නම් හොඳටම බයිනවා කියලා හිතනකොට එයා කල්පනා කරන දේශසාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිතක් පාළ වුණා. එහෙනම් මේ සසංකාරික ද්වේෂසාගත සිත කවදාරි දවසක සත්ව කුලවලකින් ඉපදෙනවා. අපායට මඟ පෙන්නනවා. වෛරකාර විදියට මගේ කය නිර්මාණය කරනවා කියලා තේරුම් ගත්ත ගමන් ඒ කාරණාව එයා ප්‍රඥාවෙන් කල්පනා කරනවා. මෙයාට යන්න තියන්නේ දෙකාමාරෙන් පස්සේ නම් ඒක වළක්වන්න ගෞතම බුදුහාමුදුරන්ටත් බැරි නම් ඒ වානේ මට ගෙන්නන්න පුළුවන් කමක් නැහැ. මෙයාට යන්න තියෙන ආවල් වාහනෙන් නම් මේ වාහනේ මම රජතුමා ලව්වල පණිවිඩය යවුවත් මේ වාහනෙන් නෑ ඒත් යන්න තියෙන අර වාහනෙන් නම් අද යන්න නැතුව හෙට යන්න තියෙනවා නම් ඒ කර්මය නවත්තන්න මේ ලෝකේ සක්‍රයටවත් බැරි නම් එහෙනම් මේ වාහන එකක්වත් එන්නේ එහෙනම් ප්‍රමාදයේ දෝෂයක් නෙමෙයි වාහනේ මාරු වෙච්ච එක නෙමෙයි දෝෂය එහෙනම් මේකේ තියෙන දෝෂය කර්මය අවබෝධ කරගත්තේ නැති එක අන්න බලන්න ද්වේෂසාගත දික්ටි සම්ප්‍රයුක්ත අසංකාරික සිතට ප්‍රඥාව එකතු කළා ධර්මය එකතු කළා මේ චෛතසිකයේ තියෙන අඩුපාඩුව තේරුම් ගත්තා අඩුව හැදුවා ධර්මානුකූලව දැක්කා අර චෛතසිකයේ ආනිසංස අඩු වෙනවා ඉලෙක්ට්‍රෝන ගතිය අඩු වෙනවා පොට්‍රෝන් ගතිය අඩු වෙනවා. ඒ චිත්ත වීතියක තියෙන ඝන අඟල් ගාන ඒ ධාරිතාව අඩු වෙනවා. ඒක අවෝසි කර්මයක් බවට පත් වෙනවා. නැවත මේ ලෝකේ කවදාවත් අපට ද්වේෂ කරන්නේ වෛර කරන්නේ හේතුව අර කරපු කර්මය අවෝසි වුණා. ඒ වගේම තමයි පුණ්‍ය චේතනාවක් ආවා මේ ලෝකේ හැමදයක්ම දන් දෙනවයි කියලා. දන් දෙනවයි කියලා ඇති වෙච්ච අවස්ථාවේ ඉඳලා මම කල්පනා කරනවා දානේ උයන්න ඕනේ සීලවන්ත ස්වාමින්වහන්සේලා හොයා ගන්න ඕනේ පූජා කරන්න ඕනේ උන්වහන්සේලා කැමැත්තෙන් වළඳන්න ඕනේ තියෙන්නේ. එතකන් මම මොනවද දෙන දාණය? එතකන් දාණය දෙමි කියන මානසිකත්වයෙන් සිටිවිලි පූජා කරමි. ඒ දන් දෙන්න අවශ්‍ය කාලය මම මගේ ජීවිතයෙන් වෙන් කරලා ඒ කාලය දැම්ම පූජා කරමි. දාණය දෙන්න දිනයක් ඕනේ. ඒක මගේ ආයුෂයෙන් වෙන් කරලා දැම්ම එක පූජා කරමි. ඒකට මාංශි වෙන්න ඕනේ. දැම්ම මං සූදානම් ඒ මාංශිය පූජා කරන්න ඒකත් දැම්ම පූජා කරමි කියලා. දන් දෙන්න කලින් මෙයා දාණේ පටන් අරන් ඉවරයි. එහෙනම් මේ විදියට නැවත නැවතේ දාණය මෙනෙහි කරනකොට දාණය මරණය පිළිබඳ කාලය, ඒ ආයුෂය, එයාගේ සියලුම ධනය, ඒ හැම දෙයක්ම එයා වෙන් කරනකොට ඒ හැම දෙයක්ම පූජා වෙනවා. එහෙනම් මම බොහොම පිළිවෙලට ශ්‍රද්ධාවෙන් යුක්තව මම එතනට යනවා. පිළිවෙලට විනයානුකූලව හැඳගෙන යනවා. සංවර වැසිරෙනවා කියලා චේතන ඇති කරනකොට මේවා විනයෙන් ඇතිවෙනා වූ චේතනා, මේවා පිංසිතවිලි, මේ හැම එකක්ම අර දාණයට සම්බන්ධ නිසා ඒ දාණය තරංගයට මේවා එකතු වෙනවා. එකතු වෙන්න එකතු වෙන්න අර ඇති කරපු දානයක් දෙනවා කියන චේතනාව තව තවත් ශක්ති ශක්තිමත් වෙලා ඒකේ ධාරිතාව වැඩි වෙලා මේ සංසාරයේ කවදාවත් අපට දාහනේ අඩුවක් වෙන්නේ නැහැ. අපි නිවන් දැකලා ඉවරුණාම සතර පරම්පරාවෙන් සතර පරම්පරාවට දාහනේ ආනිසංස යනවා. හේතු අපේ DNA එක දරුවන්ගේ දරුවන්ට ලැබෙන තාක්කල් මේ DNA එක මේ ලෝකේ පවතින තාක්කල් අර විද්‍යාත්මකව අපේ තරංගෙන් එළියට ගිය ඒ තරංගයේ අණු වල අපේ DNA වල තියෙන ඥාන තැම්පත් වෙලා තියෙන නිසා ඒක නැවත ප්‍රතිඵල දෙනකොට ඒ DNA තියෙන කට්ටියට ඒක පරිසම් දෙන නිසා ඒ අපේ දරු પરම්පරාවටත් ඒ දානි ආනිසංස ලැබෙනවා. එහෙනම් අපි දෙන දාණය අපට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. අපි දෙන දාණයට අනවශ්‍ය සිතුවිලි එකතු කරලා, द्वේෂය එකතු කරලා, තරහා එකතු කරලා, අකමැත් එකතු කරලා දාණේ ආනිසංස අඩු කරන්නත් පුළුවන්. ඒ වගේම සද්ධා වැඩි කරගෙන, ධර්මකාරණා උපදවාගෙන, බොහොම පිළිවෙලට දේ දෙන දාණය තුළින් ඒ දාණේ ආනිසංස වැඩි කරන්න පුළුවන්. එහෙනම් මේ ධර්ම කාරණාව අපි අවබෝධ කරගන්නට ගොඩාක් වටින්නේ ලෝකෝත්තර භාවනා කරන භාවනා යෝගියෙකුට ප්‍රඥාවෙන් සිතවිල්ලක් පහළ වුණාම එයා ඒ සිතවිල්ලට යන්න දෙන්නේ තවත් තවත් අනුබද්ධ සිතවිලි එකතු කරලා ඒ සිතවිල්ලේ තියෙන ධාරිතාව වැඩි කරලා සම්මා සම්බුද්ධත්වයට යනකම් මේක දියුණු කරනවා අරියත් බෝධියට යන්න යනකම් මේක දියුණු කරනවා මාර්ගඵලයකට යනකම් මේක දියුණු කරනවා එහෙනම් අපි දාණය දුන්නා දාණය අත්හැරියා කියන එකෙන් නවතින්නේ නැතුව ඒ දාණේ ආනිසංස වඩා වඩා මෙනේ කරනකොට ඒක මාර්ගඵල ආනිසංස වෙනවා තථාගත තථාගතයන් වහන්සේ අහනවා ආනන්ද දෙන දාණයට ආනිසංස වැඩිද තථාගත වන මම දෙන ආනිසංස වැඩිද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනන්ද තථාගතයන් වෙන දාණේ ආනිසංස වැඩි කුමක් හේතු කරන කොටගෙනද තථාගතයන් වහන්සේ දාණේ ආනිසංස ගැඹුරින් දන්නාසේක උන්වහන්සේ දෙතිස්මා තලයට සාපේක්ෂව ඒකේ ආනිසංස මෙනෙහි කරනසේක ඒ නිසා ලෝකයේ කවදාවත් තථාගතයන් වහන්සේගේ දාණය පරද්දන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි ප්‍රඥාවෙන් එතන ධම්මකාරණාවක් නැවත නැවත මෙනෙහි කරනවා නම් ඒකට අනුබද්ධ සිතවිලි එකතු කරනවා නම් ඒක වඩා වඩා ධර්මානුකූලව සජ්ජායනා කරනවා නම් ඒකේ ධාරිතාව වැඩි වෙනවා ඒක නිසා නිවන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා එහෙනම් හදේ ඉඳලා අපි දන් දෙමු අදේ ඉඳලා අපි හැම දෙයක්ම අත්හරිමු දකින්න දේවල්, ඇහෙන දේවල්, පෙනෙන දේවල්, සිතන දේවල් කියන හැම දෙයක්ම ලෝකෝත්තරව සිතමු එහෙම සිතන දේවල් වල ධාරිතාව වැඩි කරමු. අපේ චරිත ගුණාංග ඒකාන්ත වශයෙන්ම මේ භවයේම ඇදෙනවා. අපේ මාර්ගඵල ඥාණය මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලේ ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ ධාරිතාව අඩු කරගෙන මේක විකෘති කරගෙන විනාශ කරගෙන යන නිසා තව තවත් සසරේ ඉපදිලා දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ ධර්ම ඥාණය මේ අවබෝධය මේ ප්‍රඥාවෙන් ඕනම එකක් වැඩි කරන්න පුළුවන් අඩු කරවන්න පුළුවන් කියන විද්‍යාත්මක දැනුම අද ඉඳලා අපේ ජීවිතවලට ආයෝජනය කරලා පාවිච්චි කරලා මේ ලබාපු නිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව අවබෝධයේ කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරය. සියලු දෙනා